සංජීවි මහත්මිය අවස්ථයි ස්වාමීන් වහන්ස චිත්ත කිරිය වායෝ චිත්ත කිරිය වායෝ ධාතුව කියන්නේ වායෝ වායෝ ධාතුවට සමාන එකක්ද ඒක පොඩ්ඩක් දැන් දැන් වායෝ ධාතුව කියන්නේ රූප කොටාසය එතකොට වායෝ රූප කොටාස උපදින හේතු හතරක් තියෙනවානේ කර්ම චිත්ත ඍතු ආහාර එතකොට ඒින් චිත්තජ වායුව කියලා කියන්නේ සිත නිසා හටගන්න වායුවට. දැන් අපි කතා කරන්න ඕන කියලා හිතනකොට කර්මයෙන් නෙමෙයි ඒ වායුව හටගන්නේ. ඍතු ගුණයෙන් නෙමෙයි ඒ වායුව හටගන්නේ. අපේ සිතින් තමයි ඒ වායු ගුණය නිර්මාණය ඒකයි මම කිව්වේ දැනටමත් අපේ සිතෙන් අපි දේවල් හසුරුවනවා, පාලනය කරනවා, නිර්මාණය කරනවා. ඒ එතන ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය හඳුනාගත්තොත් අපිට බාහිර ලෝකයේ සම්බන්ධවත් ඒක යොදන්න පුළුවන්. එතකොට චිත්ත කිරිය වායෝ ධාතුව කියන්නේ චිත්තජ චිත්තජ කියලා කියන්නේ සිතින් උපන් කියන එකනේ සිතින් උපන් වායෝ ධාතුව සිත නිසා උපදින වායෝ ධාතුව එතකොට අපි මොකක් හරි ක්‍රියාවක් කරද්දී ඒ කියන්නේ අත කකුල උස්සනකොට ඒ වායව ධාතුවද ස්වාමින් වහන්සේ ක්‍රියා අනිවාර්යයෙන්. එතන අනිත් ඒවාත් ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තහම අපි හිතමු මෙහෙම වාඩි වෙලා ඇඟිලි ටික විතරක් දැන් පුටුවේ වාඩි වෙලා ඉන්නකොට යටිපතුල සම්පූර්ණයෙන් බිම තියන්නේ නැතුව ඇඟිලි ටික විතරක් බිම තියාගෙන විලුඹ පැත්ත උස්සගෙන අපි වේගෙන් කකුල මෙහෙම හොලවනවා. හොලවන්න පුළුවන් නේද මොකක් හරි වම් පැඩල් එකක් පා ගන්න වගේ ඔහොම උඩට පල්ලට වේගෙන් කරන්න පුළුවන් ඒක අපි මුලදි මුලදි හිතලා කරලා ඊට පස්සේ නවත්තන්න ඕන කියලා හිතුවට නවතින්න නැතුව අරක ටික වෙලාවක් දිගට යනවා එහෙම දැනෙලා තියෙනවා ඔව් එතකොට මුලින් හටගන්නේ චිත්තජ වායය චිත්තජ වායයෙන් තමයි ක්‍රියාත්මක ඊට පස්සේ ඇතුලේ ඒකත් එක්කලා හට ගන්නවා තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුව විසින් ඊට පස්සේ අර වායෝ ධාතුව නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒක එක්තරා ක්‍රියාවලියක් බවට දැන් මුලදී අපි උපන්න ගම ඒ දරුවා හඬ හඬනකොට තමයි පෙනහළු හෘදේ වස්තු ආදී ක්‍රියාත්මක. හැබැයි එකපාරක් ඒකට ඒ ශක්තිය ඇවිදින් ක්‍රියාත්මක වුණාට පස්සේ ඊට පස්සේ ආයේ දරුවා හිතන්න අඬන්න ඕනේ ක්‍රියාත්මක වෙන්න. අරක ඉබේ ක්‍රියාත්මක වෙගෙන යනවා. ඒක ඇතුළේ ඊට පස්සේ ඒ ශක්තිය නිර්මාණය. දැන් අද කාලේ එහෙම සකසලා තියෙනවා. දැන් මම පහුගිය දවස්වල ඔය මේ මොනවද යුද්ධෙට ගිය අර මහ විශාල නැව් ගැන එහෙම කියන්නේ මොනවද? ඒවට නැවත නැවත තෙල් ගහන්න ඕනේ. අවුරුදු ගාණක් මොහොතේ යන්න පුළුවන්. එකපාරක් ඒ අවශ්‍ය ශක්තිය යෙදුවට පස්සේ ඒක නැවත නැවත රොටේට් වෙවි ආය ආය ඒකෙන් ශක්තිය නිර්මාණය කරනවා. ඒ විදිහට තේජෝ ධාතුව විසින් අවශේෂ රූප කොටස් උපද්දවනවා. සිත විසින් රූප කොටස් උපද්දවනවා. ඊළඟට කර්ම ශක්තිය විසින් රූප කොටස් උපද්දවනවා. ආහාරයේ රස ඕජාව විසින් රූප කොටස් උපද්දවනවා. එයින් අපි මේ අපේ අපේ ජීවිකය ක්‍රියාත්මක කරනකොට කතා බහ කරනකොට වචන පිට කරනකොට අතපය හොල්ලනකොට ඇවිදිනකොට වැඩ කරනකොට මේ හැම තැනකම ප්‍රධාන වෙන්නේ චිත්තජ වායෝ ධාතුව. හැබැයි ඒක විතරක් නෙමෙයි ඒත් එක්ක ආහාරජ වායෝ ධාතුව, ඍතුජ වායෝ ධාතුව ඒවත් ක්‍රියාත්මක වෙනවා. මොකද දැන් අපේ ශරීරයේ ආහාර ආහාරයෙන් රස ඕජාව දුර්වල වෙලා නම් අපි සිතින් විතරක් මේ අතපය උස්සන්න ඕන කියලා හිතුවට අපිට නිකන් පණ නැහැ නේකට. ඒ පණ නැත්තේ අර ආහාරජ රූප කොටස ටික උපද්දවන්නේ නැහැ. ආහාර අඩුකම නිසා. ආහාර අඩුකම නිසා. ඒතර චිත්තජ වායුවෙන් විතරක් ඒ වැඩේ කරන්න බෑ අරකේ සහයෝගය නැතිනම්. ඊට පස්සේ අපි හිතමු දැන් අතපය හිරි වැටිලා. ඒ කියන්නේ සීතල වැඩි වෙලා. දැන් අපි මේක උස්සන්න ඕන කියලා හිතුවට ඉස්සෙන්නේ නැහැ. ඒතර එක මහ බරක් වගේ එහෙමම හිර වෙලා තියෙනවා. එතකොට ඒ උස්සන්න ඕන කියලා හිතනකොට ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙන තේජෝ ධාතුවේ සහයෝගයක් තියෙනවා. ඊට පස්සේ දැන් කර්ම ශක්තියෙන් අපි හිතමු අතප්පයක් පණ නැති වෙලා තියෙනවා. උත්පත්තියෙන්. ඊට පස්සේ දැන් මම මේක උස්සන්න ඕන කියලා හිතුවට ඒක එස වෙන්නේ නැහැ. කර්ම වේගයෙන් ඒකට අදාළ සහයෝගය නැහැ. ඉතින් ඒ විදිහට අපට ප්‍රධාන වෙන්නේ චිත්තජ වායෝ නිසා අපි චිත්ත කිරිය වායෝ ධාතුවෙන් ඒක කරනවා කියලා විවාහාර වශයෙන් කියනවා. හැබැයි ඒකෙන් විතරක් නෙමෙයි කර්මජ, ඍතුජ, ආහාරජ රූප කොටාස සියල්ලක්ම ඒකට සහාය වෙනවා. ඒවා සහයෝගයෙන් නැත්තම් චිත්තජ එන් විතරක් ඒක කරන්න පහසු නැහැ. එහෙම කරන්න පුළුවන් අන්න අර ඉද්දිවිද ඥාන කියන මට්ටමට උපදවා ගත්තා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර ආයු කාලය ඉවර වෙලා එහෙම වෙච්ච කෙනාට උනත් ඉද්ධිපාද වඩලා තියෙනවා නම් ඕන්න කල්පයක් උනත් ජීවත් වෙන්න පුළුවන්. එයාට අර බාහිර කාරණා අදාළ නොවේ මනසින් පමනක් කරව නඩත්තු කරගෙන යන්න ඕන. වැඩි ඒකටත් කර්ම ශක්තිය සහයෝගයකුත් තියෙන්න ඕන. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. හොඳයි. Good one. Have a night. Taraza.